නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටිත් පඤ්ඤායති අවිජ්ජා නීවරණං සත්තානං තණ්හා සංයෝජනං සන්දාවතං සංසරතං තී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද දහම් පදයකට සවන් දෙන මේ මොහොතේදී භාවනාවකට යෙදුණාක් මෙන් හිතේ සමාධියෙන් මේ දහම් පදයට සවන් දීම යුතුයි මාත්‍රුකා කළ දේශනයේ සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තේට ඇති සූත්‍ර රාශියකටයි මාත්‍රුකා පාඨයක් මේ දේශනෙට නම් සඳහන් කරන්නේ අනමතග්ග සංයුත්ත සූත්‍රය කියලයි මේකේ තේරුම සංසාරයේහි මුලක් අගක් පෙන්විය නොහැකි ධර්මයේ සම්බන්ධ දේශනාවක් කියන එකයි අනමතග්ග සූත්‍රයෙන් හඳුන්වන්නේ මාත්‍රකා කළ සූත්‍ර පාඨ තේරුම මෙහිමයි අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ මානෙනි මේ සංසාරයේ අගක් මුලක් නොපෙනෙන සංසාරයේකි අවිද්‍යා නීවරණානං සත්තානං අවිද්‍යාව නැමැති නිවන ආවරණය කරන මෝහාන්ධකාරයෙන් බැඳී සිටින්නා වූද තණ්හා සංයෝජනනම් තෘෂ්ණා නැමැති මහත් ධම්මකින් සංයෝජනයකින් බැඳී සිටින්නා වූද සංසා සන්දාවිතං සංසරතං ඔබිනොබ උත්පත්ති මරණ වාසයෙන් සැරිසරන මේ සත්වයන්ගේ මුල අග තෙන් විය නොහැකිය මේකයි මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම. පින්නතුනි අපේ තථාගතයන් වහන්සේ මනෝ ප්‍රනිධානය මා කල්ප හත් අසංඛේයක්ම කිරෙවා. වාක් ප්‍රනිධානයේ මා කල්ප නවාසංඛේය කල්ප ලක්ෂයක් කිරුවා. මා ප්‍රදානයේ මා කල්ප සාරා සංඛේය ලක්ෂයක්ද පිරුවා. මේ විශ්වාසංකයේ කල්පලක්ෂයේ තුල ඒ මහා බෝසතාණන් වහන්සේ උත්පත්ති මරණ වශයෙන් ගමන් කළ ඇති ලෝතුරා බුදු වෙන දවසේදී බොමුලදී රාත්‍රී පූර්ව යාමේදී සියල්ල දැකවදාලා ඒක මහා ආචාර්ය සිද්ධියක් ඒකද කියන්නේ పూర్වයේ නිවාසානුස්මුති ඥානය කෙටින් කියනවා පෙරවිසෝ කඳ පිළිල දන්නා නුවණ මේ පෙනවිසෝ කඳ පිළිවෙල දන්නා නුවණ නිකන් ලැබුණා නෙමෙයි. පැවිදි වෙලා දෙවෙනි සතියේදී ආලාර කාලාම තාපසතුමා ළඟ සමාපත්තිය හතකුත් උද්දකරා පුත්‍රතුමා ළඟ අටවෙනි සමාපත්තියත් උපදවා ගත්තා. අවුරුදු 6කට ආසන්න කාලයේදී ආහාර පාන නවත්තලා කඩල ඇටයක්, මුං ඇටයක්, කොල්ලු තැඹු වතුර ටිකක් වැනි සුළු ආහාරයක් ගනිමින් ශාරීරික දුර්වලතාවට පත් වූ බැවින් ඒ සමාපත්‍ය සියල්ලම අමතක වුණ. ඒවා සමවදින්න නොහැකි වුණ. නැවත බුදු වීමට සති දෙකකට කලින් ආහාර පාන ගැනීමෙන් පසු ශරීරයේ යථා තත්ත්වයටපත් වෙලා නැවතත් අත් සමාපත්‍යම පරිහරණය කරන්න සමාදින්න පුළුවන් වුණා. බුදු වෙන දවසේදී සුජාතා සිටු දේවියගේ කිරිපිඩු දාණය පිළිඅරගෙන සවස් වෙනතුරු කිරිපිඩු 49ක් වළඳලා 12න් පසුව සවස් වෙනතුරු රුක්සෙවන් වල වැඩ සිටියේ සමාපatti සෝයෙන් බොමුලතේ වැඩම කරවලා සත්‍ය බ්‍රාහ්මණතුමා පිළිගන්නු කුසතන මිත්‍යා අත ලෙහලා එලා පුතන ආසනයක් පහළ වුණා මේ ආසනිය වල වාඩි වෙලා අදිෂ්ඨානයක් කරගත්තා. මගේ ශරීරයේ මස්නේ වියලෙතොත් වියලේ වේවා. සම්පමනක් ශේෂිනෙතොත් එසේ වේවා. නහර පමනක් ශේෂිනෙතොත් එසේ වේවා. ඇටකටු පමනක් ශේෂිනෙතොත් එසේ වේවා. පුරුෂ ශක්තියෙන්, පුරුෂ වීරියෙන්, පුරුෂ පරාක්‍රමයෙන් පැමිණිය යුතු බුද්ධත්වයට නොපැමිණ නොනගිටින් නෙමී කියන අදිෂ්ඨානයෙන් බග්ධපාරියන්කින් වාඩි වුණා. ඒ වෙලාවේදී විෂතුරු අද්දැවිදී සිද්ධ වෙච්ච ස්වල්ප ප්‍රමාද දෝෂයක් නිසා ඒ විපාක වශයෙන් වසවත් දී පුත්‍රයා දස බිම්බරක් පමණ මාර්ශනක සමග පැමිණිලා නව මහා වැසි වැස්සෙව්වා. ගර්ජන තර්ජන කළ අවියාව දෝලින් දමා ගැසුවා. ඒ සියල්ල පාරමී බලයෙන් අධිභවාගෙන බෝසතාණන් වහන්සේ ජයග්‍රහණය කරලා ඒ වසවර්ධී පුත්‍රයා සහිත මාරසේනාව පළවා හැරියා. ඊළඟට නැත ආනාපාන සතියෙන් භාවනාට යොමු වෙලා අස්ස සමාපත්තියම උපදවලා අභිඥා බලයේ පැවැත්තුවා. පළමු අරතේ පෙරවිසු ආත්ම දක්නා නුවණ නාසේ විහිදෙව්වා. භවයෙන් භවයට භවයෙන් භවයට උපන් ස්ථාන ඒ ඒ තැන්වලදී මිනිසෙකු වශයෙන් උපන්න නම් නම ගෝත්‍රය උස මිටි ශරීර වර්ණය ආහාර පාන ජීවනෝපාය කල කුසල කුසල් මේ සියල්ලම ඒ මහා උත්තමයන් මහා උත්තමයන් වහන්සේගේ නුවණට පෙනී ගියා මේ විශ්ව අසංකයේ කල්පලක්ෂය කියන්නේ සුළු පටු කාලයක් එහෙම නෙමෙයි ඒ අති දීර්ඝ කාලයේ තුලදී මහා බෝසතාණන් වහන්සේ බඹලොවට ගිය ඇති, දෙව්ලොවට ගිය ඇති, මනලොව උපන්න ඇති, සිව්පාවන් වූ ඇති, පක්ෂීන් බවට, නාගයන් බවට, ජලචර සත්‍යයන් බවට, එවාගේම තලචර සත්‍යයන් බවට පත් වූ ඇති ඒ මහෝත්තමයන් වහන්සේගේ තරවිසු ආත්ම දක්නා නුවණට පෙනී ගියා. අන්තිමේදී තමන් වහන්සේට ඒක භාවනාටම ආරම්භණයක් වුණා. සාත්‍රයේ මැදියම් කාලයේදී නරණ උපදින සත්‍යයන්ද සුගත දුගත යන සත්‍යයන්ද කුසල් අකුසල් කරන සත්‍යයන්ද සෝබන අසෝබන සත්‍යයන්ද අතීතයේ දින හතක් අනාගතයේ දින හතක් සහිතව දවස් 15ක් තිස්සේ සියලුම දේ දිවස් නුවණින් දැකවදාලා. ඒතකොට මෙසේ තමන්ගේ අන් සත්‍යයන්ගේ කර්මාරූපව භවයෙන් භවයට එනිය නැති දැකීමෙන් පටිච්ච සමුප්පාදය ප්‍රත්‍යක්ෂක වශයෙන් දැකගත්තා. මේ හැම ආත්භාවයකම උපන්නේ කර්ම ශක්තියකින් කර්මය කරන්න හේතු වූයේ අවිද්‍යාවයි. අවිද්‍යාවයි තෘෂ්ණාවයි උපාදානයයි මුල් කොට ඇති ඒ හේතුන් රැස් කරගන්නාද කුසලයන්ගෙන් සුගති භූම ලෝපන්නා ඒ කර්මයන්ගෙන් රැස් කරගන්න අකුසල කර්මයන් බලයෙන් දුගති භූමවල උපන්න. එහෙම භවයෙන් භවයට තමන් වාසේ ආව හැටි ඊළඟට සංස්කාර නිසා ප්‍රතිසන්දි ලබත් ලැබූ හැටි. ප්‍රතිසන්දි නිසා නාම රූප දෙක ඇති වූ හැටි. නාම රූප නිසා ආයතන පහළ වූ හැටි. ආයතන නිසා ස්පර්ශ ඇති වෙච්ච හැටි. ස්පර්ශ නිසා වේදනාවන් හටගත් හැටි. වේදනාවන් නිසා නැත තෘෂ්ණාව හටගත් හැටි. තෘෂ්ණා නිසා උපාදානත් ඇති වුනේ ඇති. එවාගේ උපාදාන නිසා නැවත කර්මයන් සිද්ධ වූ ඇති. කර්මයන් නිසා උපපත්ති භවයන් නැවත නැවත ජාතියට ඉපදීමටපත් වූ ඇති. ඒ ඒ තැන්වල ජරා මරණයටපත් වූ ආකාරය ඒ ඒ තැන්වලදී ශෝකය හැඳීම වැළපීම කායික දුක මානසික දුම්නස විඳ ඇති දැඩි ආයාසයන්පත් වූ ඇති හිතෝපතෝ දේවල් ඉෂ්ට නො වූ ආකාරය පංචස්කන්ධ පරිහරණය කියන මේ කොම උන්වහන්සේගේ නුවණට අරමුණු වුණා. එහෙම විපස්සනාට නගලා අන්තිමේදී අලියම් කාලයේදී ඒ පටිච්ච සමුප්පාද විපස්සනාව මුල් කොට ඇති සීලම විපස්සනා ඥාන මුදුන් පමුණගෙන දසදහසක් ලෝක ධාතු එකපාර කම්පා වෙද්දී දෙතිසක් මංගල්‍ය පූර්ණිමිති පාල වෙද්දී සවාසන සකල ක්ලේශයන් ප්‍රහාණය කරමින් චතරමඟ ඵලානුක්‍රමින් සම්මා සම්බුද්ධත්වයට පත් වේ වදාලා 17ක් තිස්සේ සමවස්සෝයෙන්ම නිවන් සැප වින්දා මේම සත්සතියක් ගෙවලා තමන් වහන්සේ ධර්ම ගාම්භීරත්වයේ සිහි කෙරුවා සාම්පති බ්‍රහ්මයාගේ ආරාධනයෙන් ලෝදෙසේ බුදු ඇසින් බලා ධර්ම දේශනේ කරන්න කැමති වුණා ඊළඟට ධම්සක් පැතුම් දේශනාවේ පැවැත්වුවා බුදු වීමෙන් මාස දෙකක් පිරෙන ඇසළ පොයේ දවසේදී ඒ දවසේදී දේශනා කළේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සම්පින්දනේ වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනාවයි. ඒ දේශනාවෙන් මිනිසයන් අතරට අඤ්ඤා කොණ්ඩඤ්ඤේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ දෙවියන් බ්‍රහ්මයන් අතර අසංඛේයයක් පිරිස සෝවාන් මාර්ගඵලින් අමා මහ නිවන ආબોධ කළා. ලක්ම රාජයන් අතුරෙන් 18 කෝටියක් දෙන අරිහත්ත්වයටපත් වුණා. එදා පටන් 45 අවුරුද්දක් මුළුල්ලෙහි ඒ සරුවක්යන් වහන්සේ নানা ආකාරයෙන් ධර්ම දේශනා කරමින් සූවිසි අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙනාට අමා මහ නිවන් සුව පානී කෙරෙව්වා. මේ දේශනාවන් අතරේ තාම සංවේගදායක දේශනාවක් තමයි මේ අනමතග්ග සංයුත්ත දේශනාව. මේ දේශනාවේ සඳහන් වෙනවා නසෝ භික්ඛවේ සත්ව සුලභ රූපෝ යෝ ඉමිනා දීගේන අද්දුනා නේ මාතා භූත පුබ්බෝ නේ පිතා භූත පුබ්බෝ ආදී වශයෙන් මහණෙනි මේ දීර්ඝ සංසාරයේහි යම්තාක් අසංකේය අප්‍රමේය සත්‍යයන් ඇතොත් ඒ අතුරින් මවන වූ කෙනෙක් නොමැත පියාන වූ කෙනෙක් නොමැත සහෝදරයා සහෝදරිය දුව පුතා වෙච්ච නොවෙච්ච කෙනෙක් නැත අඹසමියන් නොවෙච්ච කෙනෙක් නැත එකවරක් නෙමෙයි අසංඛේය අප්‍රමේය වාරවල මේ දීර්ඝ සංසාරයේ වුණුවන් එක්කාසෝන එකම මව් කෙනෙක් සුමනාවතී කෙනෙක්ම මව එවාගේම 30 කෙනෙක්ම පුතාට මේ සංසාරයේ පෙවූ කිරි සතර මහා සාගරයේ ජලයට වැඩි එකම මවක් සුමනාවතී කෙනෙක්ම මව තිස්ස කියන පුතාගේ අභාවයෙන් හැඳුළු කඳුළු සිව් මහා සාගරයේ ජලයට වැඩි. ඒ නිසා මේ තරම් දීර්ඝ සංසාරයක නැවත නැවත ඉපදෙමින් ජරා රෝග මරණ ආදීටපත් වෙමින් මේ සංසාර ගමන ආවා. අපේ තථාගතයන් වහන්සේද තේමී කුමාරයා වශයෙන් ඉපද සිටි අවස්ථාවේදී ජාති ස්මරණ ඥානෙ පහළ වුණා. පෙර ජාති ජාතීන් කේන්ද පටන් ගත්තා මේ ලපටි අවදීයේදී ඉපදී මාසයක් ගිය තැන පිය රජුරුවන් විසින් මේ දරුවා වඩාන ඉන්න වෙලාවේදී රාජ අපරාධකාරයන් හතර දිනක් ගෙනවා දඬුවම් නියම කරවා ගන්නට රාජපුරුෂයන් එයින් එක එක්කෙනෙකුට ගෙලගසා දාන්නත් කෙනෙකුගේ අත්පාසින්දින්නත් කෙනෙකුගේ වස්තු සම්භාරය රජසන්තය කරන්නත් කෙනෙක් රටේ නිරපන් නිරපන්නටත් මේ රජුරු අන දුන්නා මේක ඇහුණා වූ මේ තේමේ කුමාරයාගේ හිතේ මහා බයක් ඇති වුණා මක්නිසාද මේ තේමියේ කුමාරයා වශයෙන් උපන්නේ බෝධිසත්වයෝ මේ බෝධිසත්වයන් වහන්සේගේ පූර්ව જાතියේ පෙනී ගින් තිබුණ ඒ රටේම අවුරුදු 20ක් රාජ්‍ය කරලා අවුරුදු 84000ක් ඔසුපත් නරකයක දුක් විඳලයි මේ නැත මනලව රජගෙදර උපන්නේ අයම රජකම කරොත් එහෙම අපායට යන වෙනවා කියලා තේරුම් අරගෙනයි මේ බයටපත් උනේ ගොළුවෙක් බීරෙක් කොරෙක් හැටියට අවුරුදු 16ක් මේ රජගෙදර මේ දරුවා වටක් සමාදන් වෙලා හෙල්ලෙන්නේ නැතුව හිටියා. කිසිවක් ඇහෙන්නේ නැති හැටියට අතක් පයක් දිගාරින්නේ නැති හැටියට කතා කළ නැහැ හැටියට බොහෝම දුකසේ ඒ අවුරුදු 16 ගත කළා. මේ රජුරුවත් එවාගේම අගමහේසියක් මැතිමැතිවරුනොත් වෛද්‍යවරුනොත් නොකල පරීක්ෂණයක් නැහැ. හැම පරීක්ෂණයක්ම කළත් මේ දරුවාගේ ගතිය වෙනස් කරන්න බැරි වුණා. අන්තිමේදී නගරවැසියන්ගේ නියමයෙන් මහරජුරුවන්ගේ අණින් සුනන්ද රේදුරු විසින් මේ දරුවා කැලෑවේ ගෙනහිල්ලා වලක් කපලා වල දාන්න නියමිත වුණා. සුනන්ද රේදුරු විසින් මේ දරුවා කරත් එක දාගෙන ගිහිල්ලා දේවානුභාවයෙන් ඈතට ඈතට යැවිලා වනාන්තරයකටම යැවිලා කරත්තේ නවත්තලා වලක් කපනකොට මේ දරුවා ඇහැරලා බැලුවා. ඒ වෙලාවේ පෙනී ගිය වනාන්තරයක් බව. ඒ වෙලාව අතපා දිගෑරලා පිරිමැන්දා. තේල් කඳන් වාගේ බොහොම ලස්සන අතුල් පතුල් සහිත අවයව. ආසනෙන් මේ සාල ආස එම යානාවෙන් බැලලා කල්පනා කළා මේ පුද්ගලයා මං එක්ක සටන් කරන්නවත් මට පුළුවන් ද කියලා බලන්න රතේ තනියකින් ඉස්සුවා. පුළුවන් වුණා. ඒ වෙලාවේදී විශ්වකර්ම දේපුත්‍රයා සග්දව රජාණන් ඇවිල්ලා මිනිස් වෙසින් මේ දරුවාට ඇඳෙව්වා. ජීලා සුනන්ද රියදුරට කතා කළා. මොකද මේ වලක් කාරන්නේ? මණික් කාරණවද නිදාක් කාරණවද අලහාරණවද? මේ රියදුරා වලට බහලා ඉන්න උඩ බලන්නේ නැතුව කියනවා අපේ රජුරන් කියනවා කාලකන්ණි පුතේ. ඒ පුතා වල දාන්නයි. එතකොට මේ කුමාරයන් වහන්සේ ඒ ජීවිතේ කවදාකවත් අකුරක් ඉගෙනගෙන නැහැ. පෙර જાති જાතියින් ඉදී දිනු කරගත්ත නුවණ තියෙනවා. මීරි හඳින් ගාතාවක් කිව්වා. අදම්මන් සාරිතේ කයිදා මංචේ ත්වන්නිකනං වනේ. යස්ස රුක්කස ඡායායේ නිසීදයේ සයේවා නසස සාකා භංජේ මිත්‍ය දූබී පාපකෝ කියලා බණ ප්‍රදයක් කිව්වා. හේ දුරෙනි ඔබ කරන්නේ අධර්මයක්. යම් කෙනෙක් ගමනක් යන වෙලාවේ ගහක් මුලේ මොහොතකට හෙවන ගත්තනම් ගෙමන් ඇරියානම් සත්පුරුෂයෙකු විසින් ඒ ගහේ කඳේ ඉරක් නොඇඳ යුතුයි ගහේ අත්තා ක්‍රිකලා කොලයක්වත් නොකඩී යුතුයි ගාට ආචාර කරමින් ගාවට පිරිසිදු කරලා ගාට පැන්ලක් කරලා වැලි හෙලා ගාට ආචාර කරලා ප්‍රදක්ෂිනා කරලා යන්නේ ඔබ හිතන්නේ මහරජුරෝ වෘක්ෂයක් කියලා රජුරුවන්ගේ පුතුණුව කියන්නේ වෘක්ෂයේ ශාඛාවක් කියලා හිතන්නේ ඔබ දැන් රජුරුවන්ගේ එවැනි ජීවත් වෙන කෙනෙක් නම් රජුරුවන්ගේ පුතකවන මේ ශාඛාවට හිංසාවක් කිරීම අධර්මයක් මිත්‍යාද්‍රෝහීකමක් කියලා මේ බණේ කියනකොට උඩ වැළුවා මේ රියදුර බැලුවාම දෙව් කුමරෙක් වාගේ කෙනෙක් ලස්සනට ඇඳ පෙළඳගත්ත ඔටුන්නක් දරාගත්ත දෙව් කුමරෙක් වාගේ. ඇහුවා තමුන් කවුද? මම තමයි තේනියේ කුමාරයා ඇවිත් බලන්න රටේ. දැලුවාම ඇත්තට කුමාරයා බව තේරුම් ගත්තා. අඬලා කිව්වානි යම් ආපහු යම් මට උගු සම්පත් ලැබෙයි මහරජුරුවන්ගෙන් කියලා. ඒ වෙලාවේදී ගාථා 10කින් මේ රේදුනාට බණක් කිව්වා. ඒ බණේ සඳහන් වෙන්නේ කළගුණ සැලකීමේ ආනිසංස 22ක්. ඒ කියන්නේ දරුවන් විසින් දෙමව්පියන්ද එවැගේම ශිෂ්‍යයන් විසින් ගුරු උතුමන්ද කවර නමුත් උපකාරයක් කළ සත්පුරුෂයන්ද ගරු කළ ඇති ඇති ගෞරව කිරීමෙන් බුහුමන් කිරීමෙන් කළගුණ සැලකීමෙන් ලැබෙන ආනිසංසත් ඒ ගාථා 10න් පාදා දුන්නා. ඉතින් රියදුරාට කිව්වා යන්න තමන් මගේ දෙමව්පියන්න මං වැන්දා කියන්නේ මං සැපෙන් ඉන්නවා කියන්නේ මං අය යන්නේ නැහැ මම මොකද කාරණේ මේ ගණාන්තරයට එන්න හේතුව මං අවුරුදු 20ක් මේ රටේ රාජ්‍ය කරලායි අවුරුදු 80000ක් අපායේ දුක් විඳි අයත් මං රාජ්‍ය කළොත් අපායට යන බය නිසායි මම මේ වනාන්තරේ පැවිදි වෙන්න ආසාවෙන් වතක් සමාදන් වෙලා අවුරුදු 16ක් දුක් විඳි මම දැන් පැවිදි වෙනවා මගේ මව්පියන් කියන්නේ මම පැවිදි වුණා කියලා මං ඒ ඇත්තන්ට දීර්ඝාස පතන බව කියන්නේ කියලා පිටක් කෙරුවා පේදුරා පසු දේවානුභාවයෙන් නැවීපෙනී ගිය මාර්ගයෙන් රජවාසයට ගිහිල්ලා මේ ප්‍රවෘත්ති කිව්වාම හැමෝම විස්මිත වුණා. මානජ්ජරුවන් මෑණියන් ඇතුළු සියලුම දෙනා දවස් 7ක් ඇතුළත මේ ආරණ්‍ය සොයාගෙන ආවා. ඒ වෙනකොට මේ තේමියේ කුමාරයන් වහන්සේ පැවිදි වෙලා තාපස පැවිද්දෙන් පැවිදි වෙලා ධ්‍යාන අභිඥා උපදවාගෙන හිටියා. මහ රජුරුවන් ඇවිල්ලා ආරාධනා කළා ආපසු ගෙදර යන් මම දැන් වයසයි මේ දරුවාටයි රාජ්‍ය හිමි තමා සතු රාජ්‍ය බාර ගන්න කිව්වා. ඒ ලාමයේදී මේ කුමාරයන් වාසයේ සීල විස්තරේ පහදා දුන්නා. පියාණන් වහන්සේ මං අවුරුදු 20ක් ওই මාලිගාවේම රාජ්‍ය කරලා අවුරුදු 80000 කපායේ දුක් විඳලයි මේ නැට උපන්නේ. අයමත්මම රාජ්‍ය කළ අපාට යන්න බැරි නිසායි මම මේ අබිනිෂ්ක්‍රමණය කළේ මම නැවත රාජ්‍ය කරන්න පියාණන් වහන්සේ කිව්වා. එතෝ වෙලාවේ පියාණන් වහන්සේ කියනවා මේ වාගේ වාසනාවන්ත සීලවන්ත ගුණවන්ත ඥානවන්ත පුණ්‍යවන්ත රූපවන්ත දරුවෙකුටත් රාජ්‍යය පාවුනා නම් මටත් එපා. පැවිදි වුණා. මෞතුමියත් පැවිදි වුණා. පැමිණි සීලම දෙනාම තවස් පැවිද්දෙන් පැවිදි වුණා. ඒ බව ආරංචි වෙච්ච නගරවැසියෝ, ගම්වැසියෝ, ජනපදවැසියෝ ඔක්කොම ඇවිල්ලා පැවිදි වුණා. ඒ බව ආරංචි වෙලා අසල්වාසී රාජ්‍යවල රාජ්‍ය හතක සෙනඟ ඇවිල්ලා පැවිදි වුණා. ඒ සීලම දෙනාට ආශ්‍රම සහ ආහාර පාන සඳහා පළතුරු එවාගේම ජලපාතුව කුටිසෙනසුම් පාස ඔක්කොම මේ මහෝත්තමයන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් දෙවියන් විසින් මවා දුන්නා. කෝටි සංඛ්‍යාත ජනකාවක් එක්ක මහණදම් පුරලා ආයු කෙලවර බඹලෝ උපන්නා. මේ ප්‍රවෘත්තියෙන් පැහැදිලි වෙනවා සංසාර ගමන. කජකම් කළත් අපායට යනවා. සිටුකම් කළත් අපායට යනවා. බඹලෝ හිටියත් නැවත ගිහිල්ලා අපායට යනවා. දෙව්ලෝ හිටියත් අපායට යනවා. සංසාර ගමනේදී භයානක තැන මෙතනයි. තමත්තස්සේනාම චත්තාරෝ අපාය සකගේ සදිසා සෝවාන්වත් නූනනං සීල කෘතඥයන්ගේ නිවස වාගේ තමයි සතර අපායේ ත්‍රිසං අපාය, പ്രേත අපාය, අසුර අපාය, නරක ආදී කියන මේ හතර තමයි පෘථුජින සත්‍යයන්ගේ නිවස. නිතරම යන්නේ ඔතෙන්දයි. නිවසක ජීවත් වෙන කෙනෙක් කලාතුරකින් ගමකට රටකට ජනපදයකට ගිහිල්ලා ආයෙත් එන්නේ නිවසටයි. ඒ වාගේ මේ අපාගත සත්‍යයෝ කලපිනක් ඇතොත් මනුලොවට දෙව්ලොවට බමලොවට යනවා අයමත් වෙන්නේ අපායට. මේ තරම් අපායේ භයානකත්වයේ මනමින් තේරුම් ගත්තාම ඥානවන්තයෝ අප්‍රමාදව සිල් පුරනවා සමත වඩනවා විපස්සනා වඩනවා පස්පවෙන් වළකිනවා දස කුසලෙන් වළකිනවා නිතිපන් සිල් පොහොයාට සිල් රකින්නවා දස පාරමී පිරිනැතියේ කුසල රැස් කරනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීම නිසා නැවත නැවත අපාට යන ගමන වැළකී සුගතියෙන් සුගතියට ගමන් කරලා යන්න <clears throat> යන් දවසකදී ලෝකේ කවදාකවත් සීනිකින්වත් නොදුටුවා වූ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය අවබෝධ කර ගැනීමෙන් නැවත නැවත ඉපදීම, ජරා, ව්‍යාධි, මරණ ආදී දුක් ඇති මේ සංසාර ගමන ගෙවම් කරලා අජාති ආජන අව්‍යාදී අශෝක අනුපායාස අමා මහ නිවන සාක්ෂාත් කරගන්නවා අපට ලෝතර බුද්ධ ශාසනයක් ලැබුණේ මේ සඳහාමයි බෞද්ධයන් වශයෙන් අපි සම්මාදිට්ඨික බෞද්ධයන් වශයෙන් උපන්නේ මේ සඳහාමයි නැත්නම් මේ ලෝක ධාතුවේ මොනතරම් බෞද්ධ නොවන සමිදුතු නොවන ජනතාවක් ඉන්නවද ඒ අතරින් තේරිලා දේරිලා පෙරිලා මේ වාගේ පතිරූපදේශ වාසයක සිල්වත් ගුණවත් ඥානවත් බෝසත් දෙමෝපියන් ඇතුව කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ඇතුව සම්මාදිට්ඨිය ඇතුව සද්ධා සම්පන්නව අපි පාලමේ සිටින්නේ ගණ කිසිම හේතුවක් නෙමේ පෙර ජාතිවලදී සංසාර භය දැනගෙන සසරින් මිදී නිවන් සුව ලබන්නට ප්‍රාර්ථනා කරගෙන පැමිණි බැවින් අපට මේ බුද්ධෝත්පාද කාලයේ හොඳ බෞද්ධ ජීවිත ලැබුණා ඒ මේ බෞද්ධ ජීවිතවලදී අප විසින් කළ යුතු වන්නේ තරියාදිත්‍ය සීසෝව නත්තිමච්චු සනාගමෝ කියන මේ උපදේශයට අනුව හිසගිනි ගත්තෙකු එගිනි නිවන් ද ප්‍රමාණ වෙන්නක් මින් දාන සීල භාවනාදී කුසල ක්‍රියාවල අප්‍රමාද වීමයි දැන් අද මේ සිද්ධ කරන්නේ වැනි අප්‍රමාද වීමේ මහා කලගුණ සැලකීමේ පුණ්‍ය කර්මයක් මේ පුණ්‍ය කර්මයේ තුලින් අප විසින් රැස් කරගනු ලබන්නේ නිර්වාණගාමිනී ප්‍රතිපත්ති සම්භාරයක්. ඒ කියන්නේ අපි අද මේ පින්පමුණුන් ලබන <clears throat> ගම්පහ පින්වත් වයිබී ඇක්මන් මුදලාලි මහත්මයා තමන්ගේ ජීවිත කාලය තුළ අර ඉසිගෙනගත් කුයගෙන නිවන් ප්‍රමාණ වෙන්නක් මෙන් අප්‍රමාණ පින්කම් කරගත් ආදර්ශමත් බෞද්ධ මහෝපාසකතුමෙක් එතුමාගේ අතින් පුදුමාකාර ආචාර්ය පින්කම් සිද්ධ වුණා බොහෝ පූජනීය ස්ථානවලත් තමන්ගේ වත්තේ ආශ්‍රමයක් කරවලා චෛත්‍යයේ බුදුගේ ආදී පවා හදලා සිල්ලාරාමයක් ඇති කරලා තවත් බොහෝ පින්කම් වලින් ජීවිතය වාසනාවන්ත කරගෙනයි තමන්ගේ අවශ්‍ය කෙලවර මෙලවෙන් එලවට ගියේ. ඉතින් ඒ දරු පිරිස අතරත පින්වත් නිමල් මහත්මයා නිමල් යාතුගොඩ මහත්මයා ප්‍රදාන එමෙ සහෝදර සහෝදරී පිරිස නෑද පිරිස එකතු වෙලා එතුමානන්ද කළගුණ සැලකීම පමණක් නෙමෙයි ඒ වාගේ යහපත් කල්යාණ මිත්‍ර දෙමව්පියන් ඇතුව සංසාර ගමන කෙටි කර ගැනීමට මේ කරන කොළගන සැලකීමේ කුසලය පාරමිතා වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ග වශයෙන් අපට හේතු ආසනා වේවා කියන ප්‍රතුමයි මේ සිදු කරන්නේ. ඒ අනුව සලක බැලීමේදී මේ පින්කම තුලින් අපි සිද්ධ කරලා තියෙන ඊතුමානන්ද මෑණියන්ට සහෝදර පිරිසට පින්දීම පමණක් නෙමෙයි අප సంతාන තුල මඟඵල නිවන් සුව ගෙන දෙන ආර්ය අෂ්ටාංග මාර්ගයක් හිතේ වර්ධනය කර ගැනීමයි. දැන් මේ පින්කම් සිද්ධ කරන්නේ රත්නත්‍රයේ ගුණ සිහිපත් කරමිනුයි. රත්නත්‍රයේ ගුණ සිහිපත් කිරීමේදී පහළවන අරමුණ කෙරෙහි ඇති වැටගෙන සම්මාදිට්ඨියයි. නිවන් පැතීම මෙත්සිත පහළ කර ගැනීම කරුණාසගත සිත පහළ කර ගැනීම නිසා ඒ සම්මා සංකල්පනා නම් වෙනවා. ඒ වගේම <clears throat> මේ කුසල ක්‍රියාවන් යෙදෙන යෙදෙන සිතක් ගානේ නූපන් අකුසල් නූපදී යනවා උපන් අකුසල් යටපත් වෙනවා නූපන් කුසල් චේත් අලුතෙන් පහළ වෙනවා අලුත් කුසල් චේත් වැඩි වැඩි වර්ධනය වෙනවා ඒ සඳහා යෙදුණු උත්සාහය තමයි සම්මා වායාමය මේ කුසල් සිතේ පාලවන කුසල සිහිය සම්මා සතියයි එවැගේම සිතේ පාලවන නීවරණයන්ගෙන් යටපත් නොවුණු ඒකාග්‍රතාව සම්මා සමාධියයි. මේ මාර්ගාංග පාක් එක සිටීම මේ පින්කම ඇතුළෙන් පහළ වෙනවා. ඒ අතර සිල් සමාදන් වීම හා එවතුම් පැවතුම් වලදී සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මාර්ගාංග තුන වෙන වෙනම හිතේ පහළ වෙනවා. මේ කුසල ක්‍රියාව සඳහා වචන කතා කරන්නේ මුසාවාදයෙන් තොර, පිසුන වචනෙන් තොර, පරුස වචනෙන් තොර, හිස් වචනෙන් තොර, යහපත් වචන බැවින් ඒ සම්මා වාචාවයි. මේ කුසල ක්‍රියාවේ තමන්ගේ ශරීරයේ අවයව අත්පා දෙපා ආදී යෙදෙනකොට එහිදී ප්‍රාණඝාතයෙන් තොර අදත්තාදානයෙන් තොර මිච්ඡාචාරයෙන් තොර කුසල ක්‍රියාව කායේ හසුරවන බැවින් ඒ සම්මා කම්මන්තයයි එවාගෙම හුස්ම ටික ගන්නේ පවා කුසල් සිහියෙන් බැවින් ඒ සම්මා ආජීවයයි. මෙම මේ පින්කම තුලින් ජවන් සිතක් ජවන් සිතක් ගානේ අප විසින් රසපත් කරගනු ලැබෙන්නේ සතර මඟඵල නිවන්ගෙන දෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි හිත යෙදෙන යෙදෙන වාරයක් පාසා බෝධිපාක්ෂික ධර්ම 37ම ඒ සිතේ පිළිවෙලින් වැඩෙනවා. බෝධිපාක්ෂික ධර්ම 37 වැඩෙන්න වැඩෙන්න දස පාරමී 10 මිහිතේ රෝපණය වෙනවා වර්ධනය වෙනවා දියුණු වෙනවා මේක නිසා තම සමාගේ නිවන සමීප වෙනවා මේ කළ ගුණ සැලකීමේ කුසල ක්‍රියාවෙන් ඒ මෞපියන් දෙපලා සහෝදර පිරිස ඇතුළු යම්තාක් දිනෙක මේ සම්බන්ධව සාදු කියා සිත පාදවාගෙන අනුමෝදන් වෙතොත් අපේ පැතුම ඒ සෑම දිනකටද මේ වාගේ ආර්ය ශ්‍රේක මාර්ගයේ ගමන් කරන්න ලැබී ආරි සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව ලබත්වා කියන මේ උදසීමයි. එනිසා ආත්මාර්ථේ පරාර්ථේ කියන උභයාර්ථයේ මේ සිද්ධ වෙන පුණ්‍ය නිදානයක් පුණ්‍ය වාසනාවක් පුණ්‍ය සම්භාරයක් අද මේ දාසේ මුදුන්පත් කරගත්තා කියා සිතේ සනිසිල් ඇති කරගන්නට ඕනේ. අපේ සරුවක්ඥන් වහන්සේ අනන්ත ජාති සත සාස්ත්‍රයන්ෙහිදී මේ සංසාර ගමන ගැන මනවින් තේරුම් අරගෙන බුද්ධ ශාසන 512000කදී බණදාම් ඉගෙනගෙන එවාගේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන බෝධිපාක්ෂි ධර්ම වැඩෙන බෝධි සම්භාර ධර්ම වැඩෙන කුසල ක්‍රියාවන් පරිපූර්ණ කරගෙන ඇවිල්ලා බෝමුලාරා වැඩි ඉඳගෙන මාර පරාජයකට ලෝතුඩා බුදු වුණා තමන් වහන්සේ ආબોධ කරගත් ගාම්භීර ධර්මයේ ලෝට දේශනා කළා. සූවිසි අසංකේ නව කෝටි 6 ලක්ෂයක් දෙනාට අමාමා නිවන් ආબોධ කරවා දුන්නා. තමන් වහන්සේ කෙටි කලකින් පිරිනිවෙන බැවින් අනාගතේ බලා සුවාසුදාස ධර්මස්කන්ධේ දේශනා කළා. තමන් වහන්සේ ආයුෂයාගේ කෙළවර දසදහසක් ලෝක ධාතු ආලෝක කළ මිනිපානක් නිවෙන්නාසේ පිරිනිවුණා. රාතන් වහන්සේලාද පිරිණි වුණා. සෙසු ආර්යයන් වහන්සේලා සුගතිගාමි වුණා. සෙසු ජනතාව කර්මා රූපව මිය පරලෝ ගියා. යදේත විහාරස්ථාන රාජධාන උයන් පොකුණ මාලිගාදී සියලු සම්පත් නෂ්ටාවශේෂ වුණා. මේ වාගේ රාන්ද තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි කල්පස්ථායි වස්තුද දිවල් දරුවන් ලිඩ කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී මේ පාරිභෝගික වස්තුද කෑමින් බීමින් හැඳුමින් පැළඳුමින් බතෙන් බුලතෙන් දෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්භාව සියල්ලද හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මද ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ඇති වෙවි නැති වෙවි සම්පත පරම්පරා වශයෙන් පවත්නා බැවින් අනිත්‍යයි ඇතිවීම නැතිවීම දෙකෙන් නිතර පෙළපෙළී පවත්නා බැවින් දුක්ඛයි හැමතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි අස්පිලිකුල් බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ මේ සීලම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක නැත නැත ගෙන දෙන තෘෂ්ණාව ප්‍රධාන හේතු සම්භාරයේ දුක්ඛ සමුදයාරි සත්‍යයි. ඒ දුක නැති සාන්ත නිවන නිරෝධාරි සත්‍යයි. නිවන ආબોධ වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාරි සත්‍යයි. අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා විසින් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දසපාරමී ධර්මයන් සපුරා ආරි සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවනේ සැනසීමටපත් වේ වදාලා සසර ගමන අවසන් කළා වූ කෙලෙස් ගිනිමෙල නිවාසාන්ත නිවෙනින් සදාට සැනසී වදාලා වූ බුදුපසේ බුදුමහා රහතුන් වහන්සේලාට සිතින් කයෙන් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරේ වේවා අපේ ජීවිතේ පුරා රැස්පත් කරගන්න සෑම කුසලයක් අපටත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බවටපත් වේවා සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම බවටපත් වේවා දස පාරමී බවටපත් වේවා එමගින් පැතු බෝධි ඥානයෙන් සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු වර්ෂයක් පාසා සිදු කරන